අපි සසරින් නිවනට එයි මේ සසරින් නිවනට සසර දුක නිසා හැබැයි පරීක්ෂණයක් තුලින් තහවුරු කරගන්න ඕන සහතික කරගන්න ඕන ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන දුකයි කියන කාරණය ඒක නොතේරෙන තාක්කල් මේ ස්කන්ධ පංචකේ පැවැත්ම හොයනවා ඒකේ ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙනවා ඒක තව තවත් උසස් කරගන්න හදනවා. ඒකට කියුවා අවිද්‍යාව කියලා. මෝහය කියලා. ඒකට හේතුව තමයි මේ ස්කන්ධ ධාතු ආයතන පටිසමුපාද නාම රූප මේ චතුරාර්ය සත්‍ය කර්මය හා පුනර්භවය කියන මේ ධර්මයන් පිළිබඳව අනවබෝධය ඒ අවබෝධය ක්‍රමක්‍රමයෙන් එන්න එන්න ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න වැඩෙන්න තේරෙනවා මොකද්ද මේ කරන විකාරය කියලා. කොහෙද මේ යන්නේ කියලා. ඒක නොතේරෙන තාක්කල් භවයෙන් භවයටත් හොයනවා. වර්තමාන භවයේ හෙට අදට වැඩිය හෙට හොයනවා. හෙටට වැඩිය අනිද්දාට. හෙට වැඩිය ලබන සතියේ හොයන එකම තමයි කරන්නේ. එකම තමයි කරන්නේ. මොකක්ද? මේකේ ප්‍රවෘත්තිය ගෙනියන්න හොයන්නේ. පැවැත්ම ගෙනියන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳට හොයලා බලන්නකෝ. පැවැත්ම තුළ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒක හොඳයි කියලා හිතෙනවා නම් ගන්න කිව්වා. හොඳයි කියලා හිතෙනවා නම් ගන්න කිව්වා. හැබැයි කවදා හරි තේරෙයි කිව්වා අපි ගිය මඟ වැරදි කියලා. සිත නොමග ගිහින් තියන්නේ කියලා කවදා හරි තේරෙයි කිව්වා. එදාට හොයයි කිව්වා සත්‍ය. හැබැයි සත්‍ය දැන් තියෙනවා. ඒ සත්‍ය දේශනා කළේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ සත්‍ය ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ. ඒ සත්‍ය නම් හතරයි. ඒ චතුරාර්ය සත්‍යයි. චතුර්කිවේ හතරට. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ වෙනස් කළ නොහැකි. ඒ තමයි ආර්ය කියන්නේ. සත්‍ය කියන්නේ ඇත්ත. එය නොතේරෙන, එය නොදකින, එය නොයටහෙන තාක්කල් මේ ප්‍රවෘත්තියම හොඳ හැටියට, සැප හැටියට, නিত্য හැටියට, ආත්ම හැටියට තමයි ගන්නෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ තථාගතයන් වහන්සේ කියන එක අහන්න ඕනේ නැහැ. මම පෙන්වන්නේ මේ විශ්වයේ ප්‍රවෘත්තියයි පැවැත්මයි. නැත්නම් බෞද්ධ දර්ශනය කියන්නේ. මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයේ ප්‍රවෘත්තිය පැවැත්ම මම පෙන්නනවා. නුඹලගේ නුවණට වැටහෙන ආකාරයට ගන්න. ඒතරේ දර්ශනය තුල ඥානවන්ත පුච්චරය. ඥානවන්ත පුච්චරයා වටහා ගන්නවා තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එක හරි ඒ ඥානවන්තයන්ට ඒකනේ මගේ ධර්ම ඥානවන්තයන්ටයි කියලා කිව්වේ. ඒතර ඥානයේ තියෙන කවුද? ඒ අපි ඔක්කොම ඥානවන්තයෝ. ඇයි? මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙනවා. තථාගත ධහම තියෙනවා. නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. කියන දේ තේරෙනවා. ඒක තමයි ඥානය නුවණ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමත් කියනවා. මේ සමෝහයක් එකට එකතු කළා කරන පරීක්ෂණය විදර්ශනා ඥාන නෙමෙයි. මහණෙනි උද්‍යව්‍යා ඥානයම විදර්ශනා ඥානයයි. මේ දුක් සහිත සසරෙන් මිදෙන්න තියෙන එකම ක්‍රමය තමයි විදර්ශනා ප්‍රඥාව විදර්ශනා ඥාන විදර්ශනා නුවණ සමතයෙන් නිවන් දැකපු කෙනෙක් ලෝකෙ නැහැ සමතයෙන් නිවන් දැක්කේ නැහැ ඒ කිව්වේ නීවරණ తాවකාලික වශයෙන් යටපත් කරලා සිත తాවකාලික වශයෙන් සමතයකටපත් කරලා නිවන් දැකපු කෙනෙක් ලෝකෙ නැහැ මේ ලෝකේ යම්කිසි කෙනෙක් නිවන් දැක්කනම් ඒ සමතය තුලින් නෙමෙයි. විදර්ශනාව තුලින්. විදර්ශනාව ඊ타ත්ම නිවැරදිව පැහැදිලිව පිරිසිදුව විවෘත කළේ දේශනා කළේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ. අපි ඒක තේරුම් ගන්නේ පරීක්ෂණයක් තුලින් සත්‍යද අසත්‍යද කියලා හොයලා බලලා තමයි අපි තේරුම් ගන්නේ. අන්න ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මම කියනවට බලන්න එපා මේක. තමන් බලන්න. මොකද්ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මගේ දේශනාව තමයි මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී. මේ නූපදීමෙන් මේ නූපදී. මේකයි මම කියන්නේ. එහෙනම් සසරෙන් නිවනට මාත්‍රකාව යටතේ අපි දිගාරින්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි. මග්ගම් මග්ග. ඒ කියන්නේ මග හෝ නොමග. ඒ වචන දෙක එකට සම්බන්ධ කරලා තමයි මග්ගම් මග්ග කියලා කියන්නේ. මග. ඒතර අපි ඕනේ යන්න ඕනේ නිවැරදි මග. නොමග ගියොත් මොකද වෙන්නේ? නමග ගියයි දුකට වැටිච්ච බව අපට ලෝකයේ දිහා බලපුවාම මේ භෞතික සම්පත් විඳින්න නමග ගියයි විඳින දුක් පේනවා. ආ ඒවා හොයන්න ගිහිල්ලා නොමග ගිහිල්ලා වැරදි ආකාරයෙන් හොයන්න ගිහිල්ලා දුක් විඳින. එහෙනම් මේ බෞද්ධ දර්ශනය තුළ මග නොමග කියලා දෙකක් තියෙනවා. නිවැරදි මගට ඒ යන්න තියෙන්නේ කයෙන් නෙමෙයි. ඒ මග යන්නේ කයෙන් නෙමෙයි. ඒ මග යන්නේ මනසින්. සිතින්. මේ ධර්මය අවබෝධ කරන්නේ සිතින්. විඥාණයෙන්, මනසින්, ප්‍රඥාවෙන්. විදර්ශනා නුවණින්. කර තථාගතයන් වහන්සේ දේශනා කරනවා කලාප වශයෙන් ඒ කියන්නේ සමූහයක් එකට එකතු කරලා කරන පරීක්ෂණය තුල විදර්ශනා ප්‍රඥාව නැහැ. උද්‍යව්‍ය ඥානයේම විදර්ශනා ඥානයයි. විදර්ශනා ප්‍රඥාවයි. උද්‍යවය. තථාගතයන් වහන්සේ පෙන්නනවා ඇති වෙන ඇති වෙන ශරෙන් නැති වෙනවා. අපි ඒක බුදුරජාණන් වහන්සේ එහෙම කියලා තියෙන අපි එහෙනම් හොයමුක බලන් ටික. ඒක එහෙම වෙනවද කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ පරීක්ෂණය හොයන් හෙවීම සඳහා එහෙම නැත්නම් විභාග කිරීම සඳහා සම්මර්ෂණය කිරීම කියලා කියනවා බෙදා වෙන්කොට බැරීම මම මේක කරනවා කියලා වාඩි වුණොත් ඒ වාඩි වෙන්නේ දික්තියෙන් එතනම වැරදිලා තියෙන්නේ මම මේක කොහොම හරි හොයනවා කියලා හිතාගෙන වාඩි වෙච්ච ගමන් ආත්ම දික්තිය මේ සියලු ධර්මයන් හොයන්න පළමුවෙන් මම කියන සිතුවිල්ල අයින් කරගන්න. මගේ කියන සිතුවිල්ල අයින් වෙන්න ඕනි. මට අයිති කියන සිතුවිල්ල අයින් වෙන්නත් ඕනි. මගේ ආත්මය කියන සිතුවිල්ල අයින් වෙන්නත් ඕනි. ඒ කරුණ වලින් තොරව වාඩි වුණොත් බෙදලා වෙන් කළ බලා ගන්න පුළුවන්. තේරුණාද මං කියපේක? මම වාඩි වෙනවා කියලා වාඩි වෙනකොටම දිටි කොහෙද මම ඉන්නේ මම කොහෙද ඉන්නේ සම්මුති ලෝකේ ඔය ස්කන්ධ පංචකය හඳුනගන්න දීපු නමක් නේ මම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නැත්නම් මේ ආයතන 6 හඳුනගන්න දීපු නමක් නෙමේද මම කියන්නේ අන්න එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා උදේවේ ඥානෙමයි විදර්ශනා ප්‍රඥා උදේවේ ඥානෙ. උදේ කියන්නේ ඇති වෙනවා, වැය කියන්නේ නැති වෙනවා. එහෙනම් සමූහයක් එකට එකතු කරලා මනසින් දැකීම විදර්ශනා ප්‍රඥාව නෙමෙයි. ඒ. ඊ හිටිය පුච්චරය අදත් ඉන්නවනේ. නැද්ද? ගිය සතියේ හිටිය පුජ්‍යලෙ මේ ඉන්නේ. ඒතර සමූහයක් එකට එකතු කරලා ගැනීම තුල උදේවැය දකින්න පුළුවන්ද? බැ. බුදුරජාණන් වහන්සේ මේ උදේවැයට කාලයක් දීලා තියෙනවානේ. රූපයක උදේවැය දන්නවා. කොච්චර කාලයක්ද? චිතක්ෂණ 17යි. මහණෙනි ඊට වඩා මේ විශ්සේ ওই චිතක්ෂණ 17ට වඩා වැඩි කාලයක් ගත කරන මේ ලෝකේ කිසිම රූපයක් මගේ බුදු නුවණින් මම දකින්නේ නැහැ. චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. දැන් චිතක්ෂණ 17 කියන එකත් මම මීට කලින් දේශනාවල පැහැදිලි කරලා දුන්නා. චිතක්ෂණ. ඒ කියන්නේ සිද්ධාහතක් ඇතිව නැති වෙනවා. ඒක පෙන්නලා දුන්නමම ඒකට හැබැයි පොඩක් ඉතින් අභිධර්මයේ තමයි ගන්න වෙන්නේ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. අතීත භවාංග. අපේ සිත භවාංගයනේ තියෙන්නේ. භවයේ පැවැත්මට අවශ්‍යයක් අවශ්‍ය අංගයක් වශයෙන් පවතිනවා සිත. ඒකට කියන අතීත භවාංග. අන්න එක සිතක් ඇතිව නැති වෙන. අතීත භවාංග. ඒ නැති වෙන්නේ භව ඒක චලනය කරපු නිසා තමයි ඒ කියන්නේ හොලවනවා. හොලවන්නේ අලුත් සිතක් හෝ සිත් પરම්පරාවකට හෝ සිත හරවන්න තමයි අර මේ නාම රූප දෙක එහෙම නැත්නම් මේ නාම රූප දෙකේ පැවැත්ම ගැනීම සඳහා උපකාර වෙන භවාංග සිත හොලවනවා. ඒක සිතක්. එතකොට දෙකයි. අතීත භාංග භාංග. චලන. භාංග පච්ඡේද. ඡේද කියන්නේ අර ඉතුරු හටගත්ත සිද්දක කැපෙනවා. ඡේද ඡේදනය කියන්නේ කපනවා. එතන භාංග පච්ඡේද. පංචතාවර්ජන. ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහෙන් මොන ආරම්මණයක්ද කියන එකට සිත යොමු කරනවා. එහෙන් දෙකපු රූපයක් නම් චක්කු විඥානය. ඒ දන්නවනේ. කනෙන් නහපු ශබ්දයක් නම් සෝත විඥානය. නාසයෙන් විඳපු ගඳ සුවඳක් නම් ගාන විඥානය. දැන් මේ හරවනවා දැන්. පංචත් ආවර්ජනේ එක මොකද්ද මේ ගන්න සිත කියන එක. පංචත් ආවර්ජනය. අපි කියමු යම් ආහාරයක් අනුභව කරන ජීවා විඥානය. ඒතර ජීවා විඥානය යන හටගත්ත. ඒතර අර සිත් ඒතර ඒ සිතත් ඇතිව චිතක්ෂණයක් තුළ ඇතිව නැතිල ඉවරයි. සිත හටගත්ත නැති වුණා. ජීවා විඥානය. සම්පටිච්ඡන. අරමුණ පිළිගන්නවා. පටිච්චන කියන්නේ පිළිගන්නවා කියන එක. දැන් පිළිගන්නේ දෙක රස නම් රසයි කියලා පිළිගන්නවා. රස නැත්තම් රස නැහැයි කියලා පිළිගන්නවා. එතකොට දිවේ තියනකොටම සිත හැදිලා එතන නැතිල ඉවරයි. දැන් ඒක හොඳ නරක වශයෙන් ඊට පස්සේ පිළිගන්නවා. පිළිගන් පිළි අරගෙන සම්පටිච්ඡන සම්තිරණය. ආ ඒක නම් හොඳයි. තීරණයකට එනවා. වත්තපන නිශ්චය කරනවා. මා ඒක නම් මටම තමයි හොඳ. දැන් නැද්ද එහෙම හිතෙන්නේ? හ්ම්. එතකොට වත්තපන කියලා කියන්නේ හරි මේක තමයි සතු කරන් ඉවරයි. ඊට පස්සේ සිත් හතක් සෑම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව සිත් හතක් ඉපද බිඳිනවා. ඒකට කියන්නේ ජවන් කියලා. අරමුණ තදින් ගන්න. දැන් එතකොට නේද ඒ ආහාරය හෙටත් ඕන කියලා හිතෙන්නේ. දැන් එතකොට සිතට මොකද වෙලා තියෙන්නේ? ඔතන 17ක් තියෙනවා. ওই 17 ආයශ තමයි රූපේ කායශ. මේ කෙස් ගහේ ඉඳලා මේ ශරීරයේ තියෙන සියලුම රූපවල ආයුෂ ඔය දැන් මම කියපු ඔය 17. එතකොට ඔය 17 හට ගන්න කොච්චර වෙලාවක් යනවද? සෙනෙන් අතීත භවංගයේ සෙලවුවා. භවංග සිත සෙලවුවා භවංග චලන, ඡේදනයේ කැපුවා. භවංග පච්ඡේද, පංචතාවර්ධන, ඉන්ද්‍රිය පහෙන් ගත්ත කොයි එකද කියලා. අ හටගත්ත විඥානීය සෙනෙන් ඇතිව නැති වෙනවා. ඒතර සම්පටිච්ඡන පිළිගත්තා. ඊට පස්සේ තීරණය කරා ආ හොඳයි ඒක නීරසන නීරසයි කියලා තීරණය කරනවා රසන රසයි කියලා ඊට පස්සේ ඒක මට හොඳයි ඒක වත්තපන ඊට පස්සේ Taman සතු කරගන්න මේක එතකොට හෙටත් ඕන කියලා එනවනේ සිතුවිල්ල එතකොට දැන් තණ්හාව ඇති වෙලා ඉවරයි මෙතනද අරමුණ පිළිගත්ත තැන ඉඳලා තෘෂ්ණාව ඇති වෙලා ඉවරයි දැන් ක්‍රියාත්මක වෙන්නේ තණ්හාව දැන් එතකොට ඊට පස්සේ ඒ පිළිබඳව හිතනවා හිතනවා හිතනවා හිතනවා සිත් හතයි තාමත්ම සැනෑයි යන්නේ. හතක් ඇතිව නැති වෙන අරමුණ තදින් ගන්න. අරමුණ තදින් අරගෙන තියෙන. දෙයකට කියනවා ජීවහා සම්පස්සජා චේතනා. ජීවහා කිව්වේ දිව. මූලික වෙලානේ හටගත්තේ. රසේනේ අරමුණ කලේ. ජීවහා කියන්නේ දිව. එතකොට ආහාරය නිෂ්පර්ශෝනේ. ජීවහා සම්පස්සජා චේතනා. මේ කොහමද චේතනාව කියන්නේ කර්මයයි. චේතනාව කියන්නේ කර්මයයි. ඒතර කර්මය දක්වා ගියේ කොහොමද? ඇයි අර වින්ද නේද අර? රස වශයෙන් හෝ නීරස වශයෙන් වින්දද නැද්ද? හඳුනාගත්තේ මොකෙන්ද? සංඥාවෙන්. දැන් විඳීම සංඥාව ඊට පස්සේ චේතනා. දැන් ඒතර චේතනා වෙනකොට අර ජවන් හත හා තදාරම්මන දෙකයි දැන් කර්මයක් සිද්ධ වෙලාද? ඔය 17 ක්‍රියාකාරීත්වයට ගත වෙන යම් කාලයක් ඇද්ද ඒක තමයි රූපය අවශ්‍ය. එතකොට දැන් එතන දකින්න කියන්නේ බුදුරජාන් වහන්සේ උදේවැය. ඇතිව නැති වෙන බව. ඒක තමයි විදර්ශනා ප්‍රඥාව. ඒක තමයි විදර්ශනා ඥාන. ඒ තමයි විදර්ශනා නුවණ. නිවන් දකින්න දෝනි. මොකෙන්ද එහෙනම් දකින්න ඕනේද? නිවන් දකින්නේ මොකෙන්ද? විදර්ශනා ඥානෙන්. සමතෙන් නිවන් දකින්න බෑ කිව්වේ ඒකයි. අර සමූහයක් එකට එකතු කරලා කරන පරීක්ෂණය තුළ විදර්ශනා ඥාන නැහැ. ඒ යම් කිසි කෙනෙකුට පුළුවන් කෙස් අනිත්‍යයි. ලොම් අනිත්‍යයි. නිය අනිත්‍යයි. දත් අනිත්‍යයි. හරි ඒක. ඒක වැරදි නෙමෙයි. හැබැයි විදර්ශනා ඥාන නෙමෙයි. එහෙනම් විදර්ශනා ඥාන උදේවැය. දැන් එතකොට දැන් අර මම 17ක් පෙන්වනේ. ඒ 17නේ රූපේ ආයශ. ඒතර කෙස් කියන එක හැදිලා තියෙන්නේ මොන ඇන්ද කියලා දැන් අපි දන්නවනේ. දැන් මොන ඇන්ද හැදිලා තියෙන්නේ? ශක්තියන් හතරක්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තව හතරක් තියෙනවා. නේ. වර්ණ, ගන්ධ, රස, ඕජා. තව දෙකකුත් තියෙනවා. ඒක මොකක්ද? කාය ප්‍රසාද රූප. කායට අයිති ඔක. කෙස් ගහ. ශරීරයෙන් ඇයිති? පාලනය කරන්නේ කවුද? Tamanට බෑ. Tamanට පුළුවන් නම් ඉදෙන්න දෙන්නේ හැලෙන්න දෙන්නෙත් නෑ. නේ? වැටෙන්න දෙන්නේ පුපුරන්න දෙන්නෙත් නෑ. පාට වෙනස් වෙන්න දෙන්නෙත් නෑ. එහෙනම් කවුද පාලනය කරන්නේ? පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන්. ජීවිතය කියන්නේ පැවැත්ම, ප්‍රවෘත්තිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. පාලනයට අධිපති ඒ තමයි කර්මයේ බලය දීපු සතර මහා ධාතු. කර්මයෙන් යට බලය දීලා තියෙන්නේ. යම් තැනක් පාලනය කරන්න බලයක් ඕන නේද? දැන් නගරාධිපතිට බලයක් එපා නගරේ පාලනය කරන්න. ජනාධිපතිට රට පාලනය කරන්න බලයක් එපේ. නැද්ද? එහෙනම් මේ ධර්මතාවය පාලනය කරන්න බලය දුන්නේ කවුද? කර්මයයි. දැන් තේරෙනවද? එතකොට දැන් කෙස් ඉපද බින්දෙනවා කියලා ගන්නවද සතර මහා ධාතු ඉපද බින්දෙනවා කියලා ගන්නවද? හරි එක මොකද්ද? කෙස් අනිත්‍යයි කියලා ගන්නවද? අර සතර මහා ධාතුන්ගේ ඉපද බිඳීම දකිනවද? එතන මොකක්ද ඉන්නේ? අනිත්‍ය දර්ශනය. ඒතර ඉපද බිඳිනවා කියන්නේ උදය මේ. ඒතර බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි කලාප වශයෙන් මෙනෙහි කිරීම විදර්ශනා ප්‍රඥාව නෙමෙයි. දැන් කලාපයක් වශයෙන් මෙනෙහි කරාට පරමාර්ථය අහුවෙන්නේ නැහැ. සත්‍ය දකින්නේ ඇත්ත වැටහෙන්නේ නැහැ. හැබැයි ඒක අනිත්‍යයි කියන එක හරි. නමුත් ඒ අනිත්‍ය කියන එක ප්‍රකට වෙන්නේ අනිත්‍ය කියන එක නිවැරදිවම දර්ශනය වෙන්නේ ඇතිව නැති වෙන බව මනසට සහතික වුණ දාඩ සිතට සහතික වෙන්න ඕනේ ඇතිව නැති වෙනවා. දැන් එතකොට ඇතිව නැති වෙන්නේ දැන් මම පෙන්වන්නේ කොච්චර කෙටි කාලයකින්ද ඇතිව නැති වෙන්නේ කියලා. චිතක්ෂණ 17. එතකොට කෙස් චිතක්ෂණ 17ක් තුළ කෙස්ද ඇතිව නැති වෙන්නේ අර ශක්තියන් හතරද ඇතිව නැති වෙන්නේ. ඉපද බිදෙන්නේ. එහෙනම් කෙස් අනිත්‍යයි කියවට හරියන්නේ නැහැ නේද? හැබැයි කෙස් අනිත්‍ය තමයි. පැහැදිලිද මං කියන එක? අපි හැමදාම එක තැන ඉන්න එකේ තේරුමක් නැහැ. මේ ධර්මයේ ඉදිරියට යන්න ඕනේ. මනස ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි කියමු යම් කෙනෙක් දැන් දරුවන්ට උගන්වනවා. ගුරුවරයෙක් කියලා. එයා පළවෙනි ශ්‍රේණියේ ඉඳලා පළවෙනි ශ්‍රේණියේ කරුණ සම්පූර්ණ කරගෙන දෙවෙනි ශ්‍රේණියට ගිහිල්ලා දෙවෙනි ශ්‍රේණියේ කරුණ සම්පූර්ණ කරගෙන තුන්වෙනි ශ්‍රේණියට ගිහිල්ලා තුන්වෙනි ශ්‍රේණියේ විෂයන් සම්පූර්ණ කරගෙන හතරවෙනි ශ්‍රේණියට ගිහිල්ලා හතරවෙනි ශ්‍රේණියේ විෂයන් සම්පූර්ණ කරගෙන පස්වෙනි ශ්‍රේණියට ගිහිල්ලා ඒ අනුව නෙමෙයි දාවේ ඊට පස්සේ O level කරා එතනින් ඒවා ඒ විෂයන් ටික සම්පූර්ණ කරගෙන A level කරා ඒ විෂයන් ටික සම්පූර්ණ කරගෙන විශ්වවිද්‍යාලෙ ගියා ඒ විෂයන් ටික සම්පූර්ණ කරගෙන උපාධිය අරගෙන ආවේ නැද්ද? එතකොට ධර්මය අතින් අපි තාම හොඩියේනේ. මේ මොන්ටිසෝරි ධර්මය අතින්. නෑ. පුළුවන් යන්න. එහෙනම් අපි එක තැන ඉන්නේ නැතුව ඉදිරියට යන්න ඕනේ. හැබැයි ඉදිරියට යන්නේ අපි සත්‍යයත් එක්ක. සත්‍යයත් එක්ක යන්නේ. එතකොට සත්‍යද අසත්‍යද කියලා බලන්න තමයි පරීක්ෂණය කරන්නේ. පරීක්ෂණය කරන්නේ මනසින්. ඒතර මනසින් හෙවත් බුද්ධියෙන් කරන පරීක්ෂණය තමයි භාවනා කියන්නේ. තේරුණාද? එතකොට ඒකට ඔය වාඩි වෙලාම ගල් පිළිමයක් වගේ ශරීරය කෙලින් තියාගෙන දැසත් පියාගෙන එහෙම ඉන්න එක නෙමෙයි භාවනා කියන්නේ. හොඳට සිත මෙහෙवला හොඳට ඒ ධර්මයන් තුල හොඳට සිත විසිරවලා ඒ තුලින් ලබා ගන්න අවබෝධයයි. දුකයි කියලා තේරෙන්න එපා. නැත්තම් කොහොමද දුකෙන් මිදෙන්නේ? දුකයි කියලා වැටහුනේ නැත්තම් දුකයි කියලා අවබෝධ වුණේ නැත්තම් අනේ මේ දුකෙන් මිදෙන්න ඕන කියලා සිතක් එයිද දුකයි කියලා දකින්න එපේ එතකොටනේ මිදෙන්න හිතෙන්නේ නැත්තම් මිදෙන්න හිතෙන්නේ නැහැ ඉතින් එහෙනම් අර සමූහයක් වශයෙන් එකට එකතු කරලා බලන තාක්කල් විදර්ශනා ඥාන නැහැ. ඒකේ පරමාර්ථයට ගිහලා පරමාර්ථයේ සිදුවෙන ක්‍රියාවලිය දැක්කොත් විදර්ශනා ඥාන. ඒතර සමතෙන් නිවන් දකින්න බෑ කිව්වේයි. සමතෙන් නිවන් දකින්න බෑ කිව්වේ සමතෙන් කරන්නේ නීවරණ දන්නවනේ. නීවරණ පොඩ්ඩක් පැත්තකට කළා තියෙනවා එච්චරයි. ධානයක් ඉපදුවත් ධානය තුල නීවරණ නැහැ. ඒ ඒ වෙලාවේ ධානයට සමවැදිලා ඉන්න තාක්කල් නීවරණ මනසින් එළියේ. ධානයෙන් අවදි වෙච්ච ගම ආ අර කට්ටිය ආයෙනවා මේක ඇතුළට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතනින් එතනින් දුකෙන් නිදහස් වෙන්න බෑනේ. ඒගොල්ලන් ආයෙ එනවිල්ලා මේක විනාශ කරනවානේ. සිත විනාශ කරනවා. සිත දූෂ්‍ය කරනවා. සිත කිලිටි කරනවා. සිතේ පාරිශුද්ධ භාවයයි නිවන කියලා කියන්නේ. චිත්ත විවේකයයි නිවන කියන්නේ. එහෙනම් චිත්ත විවේකය නම් නිවන සිත තුළ අකුසල් සිතුවිලි ක්‍රියාත්මක වෙන්නත් බෑ. අකුසල් කියන්නේ සිත අපිරිසිදු කරන ඒවානේ. නැද්ද? අකුසල් කියන්නේ සිත අපිරිසිදු කරන ඒවා. එහෙනම් ඒව ක්‍රියාත්මක වෙන්න බෑ. එතකොට සිතට විවේකයක් නැහැ. නීවරණ ක්‍රියාත්මක වුණොත් සිත තුළ ඒ සිතට විවේකයක් කාමච්ඡන්දේ එතනට ගියොත් සිතට විවේකයක් නැහැ. කාමසිත විලිනේ ඉන්නේ. ගෙවල් දොරවල් ගැන කල්පනා කරනවා, ඉඩකඩම් ගැන කල්පනා කරනවා. යාන වාහන ගැන කල්පනා කරනවා, මිල මුදල් ගැන කල්පනා කරනවා, රන් රිදී මුතු මැණික් ගැන කල්පනා කරනවා, අඹ දරුවෝ ගැන හොයනවා, කල්පනා කරනවා. ඒක මොනවද? කාම වස්තු, ඒ තුළ උපදින සිතුවිලි, කාම සිතුවිලි. ඒතර විවේකයක් තියනද? විවේකයක් නැහැ. නිවන කියන්නේ චිත්ත විවේකයයි. ඒතර ව්‍යාපාද තරහක් සිතුවිලි සිත තුළ පවත්තන්න ගියොත් සිතට විවේකයක් තියනද? ඒත් නැහැ. අර අලසකම, නිදිමත ගතිය, අකර්මණ්‍ය බව. එතකොට සිතට විවේකයක් නැහැ. උද්දච්ච. සිත සනේ වික්ෂිප්ත වෙනවා. ඒත් විවේකයක් නැහැ. පසුතැ වෙනවා. ඒත් විවේකයක් නැහැ. සැකේ අයත් විවේකයක් නැහැ. හොඳයි ඔය කරුණු පහේ සහමුලින්ම නැතිවීම මොකක්ද? සහමුලින් නැතිවීම. අර ධානයක් උපදවලා తాවකාලික වශයෙන් ওই සිතුවිලි ටික පැත්තකට කළා තිබ්බට ධානයෙන් අවදි වුණාම අර පහ ඇවිලා ආයි මේක අපිරිසිදු කළා දානවා නම් විවේකයක් නැහැ. එහෙනම් මේ ධර්මතා සහ මුලින්ම මනසෙන් අයින් කළා දැම්මොත් විවේකයක් තියෙනවද නැද්ද? ඒක තමයි නිවන. ඒක තමයි නිවන. ඒතර කෙලස් එකින් එක සිත තුළ ලගිනවන සිතට එනවන සිතේ ක්‍රියාත්මක වෙනවන සිතට විවේකයක් තියෙනවද? ආසාවල් එනවා. අමනාප එනවා. මානෙ එනවා. වැරදි දේවල් පිළිබඳව සිතුවිලි එනවා. වැරදි දිට්ටි. ඒතර මෙන්න මේ ආදී දේවල් ආපුවාම සිතට විවේකයක් තියෙනවද? ඔය එකක්වත් නැත්තම් සිතට විවේකද නැද්ද? ආයක තමයි නිවන. දැන් තේරෙනවද කියන්නේ? පැහැදිලිද කියන්නේ? එහෙනම් සිතේ අවිවේකී බව සසරයි. සිතේ විවේකී බව නිවනයි. එහෙනම් අකුසලුත් අයින් වෙන්න ඕනේ, නීවරණත් අයින් වෙන්න ඕනේ, කෙලෙසුත් අයින් වෙන්න ඕනේ, රාග, ద్వේෂ, මෝහ, මාන, දීට්ටි ඔක්කොම අයින් වෙන්න ඕනේ. විඥානයත් අයින් වෙන්න ඕනේ. සංඥාවත් අයින් වෙන්න ඕනේ. විදීමත් අයින්, වේදනත් අයින් වෙන්න ඕනේ. එතන නිවන. ක්‍රියාත්මක නොවන තැන නිවන. පැහැදිලිද කියන්නේ? එතකොට දැන් අර ගොඩාක් එකට එකතු කරලා බැලීම තුළ සත්‍ය අවබෝධ වෙනවද? ඒකයි මම කියේ. දැන් මේ ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය තුළ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ ඇතිකල්ලි මේ ඇත. දැන් අපි බලනවා චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරලා බලනවා. හැබැයි හොඳට වාඩි හොඳට මතක තියාගන්න මේ පරීක්ෂණය සඳහා වාඩි වෙනකොට මම වාඩි වෙනවා කියලා හිතාගෙන වාඩි වෙන්න එපා. ඇයි? මම කියලා කෙනෙක් නැති හින්දා. දැන් නැති කෙනෙක් මෙතන වාඩි කරවන්නේ. බෙදලා බලුවාම ඉන්නවද මම කියලා කෙනෙක්? සෑම සංස්කාරයක්ම සෑම ධර්මයක්ම මෙනෙහි කරනකොට හොඳට කල්පනාවේ ඉන්න ඕනේ මම කියන සිතවිල්ලට එනවද? මගේ කියන සිතවිල්ලට එනවද? මට අයිති කියන සිතවිල්ලට එනවද? මගේ ආත්මය කියන සිතවිල්ලට එනවද? මෙන්න මේ සිතුවිලි හතරෙන් එකකට වැටිලා වාඩි වුණොත් එයාට කවදා සෝවන් වෙන්නත් බෑ. එයි මමයි එහෙනම් භාවනා කරන්නේ. එතකොට මමද භාවනා කරන්නේ? නැහැ. දැන් මෙච්චර වෙලා මේ කතා කරපේක අපි සිතුවිලි විසින් සිත විසින් අපි අර රූප ධර්මයන්ේවත් සතර මහා ධාතු පරීක්ෂා කළාද මම මමද පරීක්ෂා කළේ හොඳට කල්පනා කරලා බලන්න මමදාර කෙස් ගහ පිළිබඳව කෙව්වේ කල්පනා කරේ විමසුවේ මමද එහෙම නැත්නම් මේ සිතුවිලි විසින් අර සතර මහා ධාතු පිළිබඳව පරීක්ෂණයක්ද කළේ සත්‍ය මොකක්ද සිත විසින් අර සතර මහා ධාතු පිළිබඳව පරීක්ෂණයක් නෙමෙයිද කළේ ඒතර මම නෙමෙයි නේද විදර්ශනා කළේ එහෙනම් එතකොටම එතකොට සක්කාය දිට්ඨිය අයින් වෙනවා ආත්ම දිට්ඨිය අයින් වෙන එතනදී එයා හිතනවා නම් මම විදර්ශනා කරන්න කියලා. එතන සක්කාය දිට්ඨියක් තියෙනවා ආත්ම දිට්ඨියක් තියෙනවා. එතන ඒතකොට සෝවාන් වෙන්න දිට්ඨිය අවසන් වෙන්න ඕනේද නැද්ද? ආ ඉතින් දැන් දිට්ඨියත් එක්කනේ වාඩි වෙලා තියෙන්නේ. ඉතින් කොහොම සෝවන් වෙන්නේ? තේරෙනවද මං කියන එක? ධර්මයේ ගැඹුරුයි. හැබැයි පුළුවන් හොඳට මේක ටිකක් හොඳට වෙසවන්න පොඩක්. නිවැරදි පැත්තට හරවන්න. මග නොමග ගැන කියන්නේ. නොමග යන්න බෑ. අපි නොමග ගිහින්නේ අද මේ දුක් නේ. නොමග ගියා අපි. එහෙනම් ඒකේ ප්‍රතිඵලනේ අපි මේ මේ දුක් විඳින්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කුරුම කරන් ඇවිල්ලා මේ දුකයි දුකයි දුකයි මොන වදයක්ද මොන කරදරයක්ද කිය කිය හිත හිතා ඉන්නේ. නොමග ගියේ හින්දානේ. අවිද්‍යාවත් එක්ක පැටලිච්ච මනසනේ. තණ්හාවත් එක්ක පැටලිච්ච මනසනේ මේ අපිව මේ දුකේ දැම්මේ. එහෙනම් මේ අපි පරීක්ෂණය නිවැරදිව කරන්න ඕනේද නැද්ද? නිවැරදිව කරන්න ඕනේ. එහෙනම් භාවනාවට වාඩි වෙන්නේ මම නෙමෙයි. එයි. එහෙම එකනේ නැහැ ලෝකේ. එහෙනම් මම භාවනා කරනවා කියලා තවත් කෙනෙක් එක කියනකොටම කතා කරන්නේ දිට්ඨිය. එහෙනම් වාඩි වෙන්නේ නාම රූප දෙකයි. නාම රූප දෙකක් නෙමේද තියෙන්නේ? ආ එහෙනම් වාඩි වෙන්නේ කවුද? මම කියන සිතුවිල්ලෙන් අයින් කරලා වාඩි වෙන්න. මගේ දැන් මගේ භාවනා හොඳයි. හ්ම්. දැන් අනිත් අයත් කතා කරන්න පුළුවන්. මගේ භාවනා හොඳයි. මට දැන් විදර්ශනා මට මනාව දැන් විදර්ශනා වැඩිලා තියෙනවා. මාන්නය. දැන් සිතුවිල්ල මාන්නය නෙමෙයිද? හරි. අපි කියමු භාවනාව දියුණුවයි කියලා දැන් සමතේ වඩලා දැන් ධ්‍යානයක් එහෙම උපදවාගෙන අරූපාවචර ධ්‍යානයක් අරූපාවචර ධ්‍යානයක් එහෙම උපදවාගෙන දැන් ඒකේ ආස්වාදී විඳිනවා මම ওই නීවරණත් එක්ක පැටලෙන්නේ මගේ මනස මම පටලවන්නේ ඔය නීවරණයක මට පුළුවන් ධ්‍යානයකට සමවැදිලා ඉන්න කියලා දැන් වාඩි වෙලා දැන් කවුද ධ්‍යානයට සමවදින්නේ ඒ පිළිබඳව ආස්වාදය හොයනවා තණ්හාව දැන් ඒතකොට දිට්ඨියක් තියෙනවා මානයක් තියෙනවා තණ්හාවක් තියෙනවා. නිවන් දකීද? ආ? කවදාවත් බැහැ. දැන් කෙලස් නෙමෙයිද ක්‍රියා මූ කෙලස් වලත් මුල් ඒ ක්‍රියාත්මක වෙන්නේ. තණ්හා මාන දිට්ටි කියන්නේ කෙලස් වලත් මුල්. සියලු කෙලස් වලට මුල් ඔය තණ්හා මාන දිට්ටි කියන්නේ. එහෙනම් අපි භාවනාවට වාඩි වෙනකොටම දිට්ටියෙන් තොරව නෙමෙයිද වාඩි වෙන්නේ? ඇයි අපි දිට්ටිය ගැලවුවා? දිට්ටි විසුද්ධිය දැන් මේ ධර්මදේශනා මාලාව ඔයත් මේ අද නෙමෙයි අද විතරක් නෙමෙයි මේ ධර්මදේශනා ශ්‍රවණය කරන්නේ. අපි දැන් අවුරුද්දකට වැඩි කාලයක්. නැත්නම් ලබන ඔව් ලබන අවුරුද්ද වෙනකොට අවුරුද්දක් වෙන ලබන මාසෙ වෙනකොට ධර්මදේශනා මහිත 100ක්ට ඔන්න මෙන්න ඇති. එහෙම නැත්නම් 100ක් ඇති. ඒතොර ඒකෙදී අපි පසුගිය දේශනා දිට්ටි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධියේදී අපි දිට්ටි ගැලෙව්වා. දිට්ටි පිළිබඳ හොඳට දේශනා කරලා ආවේ. දැන් ඉන්නේ අපි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ. තේරුණාද? මග නොමග. මෙතනදී තමයි අපි හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙතනින් නොමගට ගියොත් අපරාධ මෙච්චර දුර ආපු එක. තේරෙනවා. දිට්ඨියත් පිරිසිදු කරගෙන. ඒතොර පළමුවෙන් සීලය පිරිසිදු කරගෙන. ඊට පස්සේ සිත නීවරණ වලින් පිරිසිදු කරගෙන. ඊට පස්සේ දිට්ඨියේදී අපි නාම රූප වශයෙන් වෙන් කරලා ස්කන්ධ වශයෙන් වෙන් කරලා ධාතු වශයෙන් වෙන් කරලා ආයතන වශයෙන් වෙන් කරලා ඒතර ඒ සියලුම ඒතකොට ద్వාර වශයෙන් අරමුණු වශයෙන් විඥාන වශයෙන් ස්පර්ශ වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් දෙතිස් කුණප කොට්ටාස වශයෙන් ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් පටිච්චසමුපාද අංග 12ක් ආදී ඒ සෑම කොටසක්ම එකින් එක එකින් එක එකින් එක එකින් එක වෙන් කළා අපි පෙන්නවා. ditthi visuddhiyේදී. එතකොට ditthi අපි පිරිසිදු කරන් ඇවිත් තියෙන්නේ. දැන් ආයෙත් මෙතනට ඇවිල්ලා මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා ආයෙ ditthියට වැටෙන්න බෑ. එතකොට නමග. තේරෙනවද කියන එක? ඒ පසුගිය දේශනාත් ඇහුවා නම් එහෙම නැත්නම් YouTube එකෙන් ගන්න පුළුවන්. ඒ සියලු දේශනා තියෙනවා ඔක්කොම. එකින් එක අරගෙන පැත්තකට වෙලා විවේකීව බලන්න. එහෙනම් ඒ දිට්ටි අපි ගලවලා ආවේ. සැකයක් අයින් කළා ආවේ. සැකයක් තියෙන්නත් බෑ මේ වෙනකොට. ඇයි සැකයක් තියෙන්න බෑ කියන්නේ? කාංකා විතරණ විසුද්ධියේදී අපි සැකයක් අයින් කරා. සැකේ අවිශ්වාසය විමතිය. ඒවත් අපි අයින් කළා. හේතුඵල ධර්මයන් අපි හොඳට පෙන්නවා. දැන් එතකොට ඒව ප්‍රගුණ භව තමයි අපිට අවශ්‍ය කරන්නේ දැන් මෙතනදී. ඒ කියන්නේ දැන් අපි මෙතන ඉඳලා ක්‍රියාත්මක කරන්නේ ක්ලේශ ප්‍රහාණයක්. නිවන් දැක්කේ කෙලස් ටික ප්‍රහීන කළද නැද්ද? ක්ලේශ පරිණිර්වාණය ස්කන්ධ පරිණිර්වාණය කියලා දෙකයි. දැන් ඉස්සෙල්ලාම අවසන් වෙන්නේ මොනවද? කෙලෙස්. ආ. ඊට පස්සේනේ ස්කන්ධ පරිණිර්වාණය. සෝපදිශේෂ අනුපදිශේෂ. එහෙනම් දැන් අපි මෙතන ඉඳලා කරන්නේ ක්ලේශ පරිණිර්වාණය. කෙලස් පරිණිවීමයි කරන්නේ. ඒතර කෙලස් පරිණිවීමේදී අපි ආයි නොමග යන්න බෑ. ඒතර ආයි නොමග යනවා නම් ආයි ඉතින් දිට්ටියට ගිහිල්ලා. ඒකයි මං කිව්වේ වාඩි උනේ මම නෙමෙයි. නාම රූප දෙකයි වාඩි උනේ. ඒතොර එහෙනම් නාම රූප දෙක නම් වාඩි උනේ නාමයේ විසින් රූප ගැන හොයනවා. නාමයේ විසින් නාමය ගැන හොයනවා. නාමය කියන්නේ සිත හා සිතුවිලි. රූපය කියන්නේ සතර මහා ධාතු. ඒතොර නාමය කියන්නේ සිත හා සිතුවිලි. ඒතොර සිත හා සිතුවිලි වලින් අපි විභාග කරන්නේ, පරීක්ෂා කරන්නේ, බෙදලා වෙන් කරලා බලන්නේ රූප. රූප කියන්නේ සතර මහා ධාතු. එතකොට දැන් අර කෙස් කියන එක අපි අරගෙන පරීක්ෂා කරනකොට අපි අර කෙස් කියන එක දික්තියේදී විසුද්ධ කර සුද්ධ කරගත්තානේ. කෙස් කියලා දෙයක් නැහැ කියලා. ඒතකොට ඒ වෙනුවට තියෙන්නේ මොනවද කියන එක අපි දැන් තේරුම් අරන් ඉන්නේ, අවබෝධ කරන් ඉන්නේ. දැන් කෙස් කියනකොටම එතකොට අපේ සිතට එන්න ඕනේ ශක්තියන් හතරක ක්‍රියාවක් තියෙන්නේ. ඇත්ත ඇත්ත ඒක. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ ධර්මතා හතරේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒතකොට දැන් එතකොට දිට්ඨිය එතන සුද්ධයි. එතකොට ධර්මතා හතරක ක්‍රියාවලියක් නම් අපි මෙනෙහි කරන්නේ මම විදර්ශනා කරන්නේ නැහැ නේද? එතන මෙනෙහි කරන පුච්චරයක් ඉන්නවද අර සිත විසින් අර සතර මහා ධාතු මෙනෙහි කරාද? එතකොට පවතිනා වූ සිතේ ප්‍රවෘත්තිය සිතේ ක්‍රියාකාරීත්වය අනුව අපි වේදනා මෙනෙහි කරාද? වේදනා කියන්නේ නාම ධර්මයක් නේ. සිත තුළ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්නේ වේදනා කියන්නේ. ඒතොර සිත තුළ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන්ට මොකද්ද කියන්නේ? නාම. සිතත් නාම. සිතුවිලි නාම. ඒතොර අපි සිතුවිලි විසින් සිතුවිලි මෙනෙහි කරාද? මම වේදනාවන් මෙනෙහි කරාද? දැන් මේ දිට්ඨියෙන් තොරව යන්න මෙතෙන් ඉඳලා යන්න තියෙන්නේ දැන් දිට්ඨියෙන් තොරව යන්න ඕනේ. මානෙන් තොරව යන්න ඕනේ. තෘෂ්ණාවෙන් තොරව යන්න ඕනේ. එතකොට තමයි නිවනට කිට්ටු වෙන්නේ නැත්තම් නැවත අර නොමගට නොමගට වැටෙනවා. ඉතින් මෙච්චර දුර ඇවිල්ලා ඇයි අපි නොමගට වැටෙන්නේ? කවුද මේක කරන්නේ? මායя. මායя සිත විකල් කරනවා. එක දවසක් මායя බුදුරජාන් වහන්සේ මේ නිවන ගැන බණ කියනවා. නිවන ගැන බණ කියනකොට මාර්යා ආවේ හනරෙද්දක් ඇඳගෙන මහ විශාල නගුලක් කරේ තියාගෙන කොණ්ඩේ විහිරුවාගෙන විසිරුවාගෙන අත් දෙකේ කකුල් දෙකේ මඩ තවරගෙන ඉතින් සවැත්නවර මේ දේවරම් වෙහෙරේ එළියේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් පිරිවරාගෙන නිවනට බණ කියනවා ତර මේ ත්‍රිලක්ෂණය ගැන කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන බණ කියනවා. දැන් මාරය දැනගත්ත මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ කට්ටිය නිවන් දකිනවා. යන්න ඕනේ කියලා ඇවිල්ලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ මේ මේ හරිය ගොන්නු ටිකක් හරක් ටිකක් එහෙම ගියා. දැන් බුදුරජාණන් වහන්සේට බැහැනේ බුදුරජාණන් වහන්සේගේ මනස මුලා කරන්න බැහැ. දන්නවනේ කවුද කියලා. මාරේ උඹට මොකටද හරක්? එතකොට මාරය මොකද්ද කියන්නේ? මාරය කියනවා ඔයස මට ඔයස මගේ ඔය කන මගේ ඔය නාසය මගේ ඔය දිව මගේ ඔය ශරීරය මගේ ඔය සිතත් මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාරය ඒක මම කියලා ගත්තොත් ඒක උඹේ ඔය කියපේවා මගේ කියලා ගත්තොත් ඒවත් ඔබේ. ඔය ධර්මතාවයන් මට අයිති කියලා ගත්තොත් ඒත් ඔබේ. ඔය සියලු ධර්මතාවයන් මගේ ආත්මය කියලා ගත්තොත් එහෙනම් ඔබේ. හොඳයි යමෙක් ඇස මම කියලා ගන්නෙත් නැත්තම්. ඇස මගේ කියලා ගන්නෙත් නැත්තම්. ඇස මට අයිති කියලා ගන්නෙත් නැත්තම්. ඇස මගේ ආත්මය කියලා ගන්නෙත් නැත්තම්. ඇසේ තියෙන චන්දරාගය ඇසේ තියෙන ඇල්ම තෘෂ්ණාව බැඳීම අයින් කළොත් ඔබ මොකද කියන්නේ? එහෙනම් මට කරන්න දෙයක් නැහැ එහෙනම් මට වැඩක් නැහැ කිව්වා. ඊට පස්සේ ආනවා මාරේ. යමෙක් කන මම කියලා ගන්න තාක්කල් මම කියලා ගන්නවා නම් මගේ කියලා ගන්නවා නම් මට අයිති කියලා ගන්නවා නම් මගේ ආත්මය කියලා ගන්නවා නම් මාරේ උඹට අයිති. ඔබට අයිති. හරි. දෙකින්ද නේද මාරේ අපි දැන් මේ භවෙත් අපිව අරගෙන යන්නේ. ආයි කියනවා මාරේ නාසය යමෙක් මම කියලා ගන්නවනම් මගේ කියලා ගන්නවනම් මට අයිති කියලා ගන්නවනම් මගේ ආත්මය කියලා ගන්නවනම් මාරේ ඔබට අයිති. යමෙක් දිව මම කියලා ගන්නවනම් දිව මගේ කියලා ගන්නවනම් දිව මට අයිති කියලා ගන්නවනම් දිව මගේ ආත්මය වශයෙන් ගන්නවා නම් මාරේ ඔබට අයිති. එහෙම දකිනවා නම් මාය ඔබට අයිති. මාය ශරීරය යමෙක් මම කියනවා නම් ශරීරය මගේ කියනවා නම් ශරීරය මට අයිති කියනවා නම් ශරීරය මගේ ආත්මය කියනවා නම් මාය ඔබට අයිති. මාය මනසමයි සිත මම කියලා ගන්නවා නම් යමෙක් සිත මගේ කියලා ගන්නවා නම් සිත මට අයිති කියලා ගන්නවා නම් සිත මගේ ආත්මය කියලා ගන්නවා නම් මාය ඔබට අයිති. මාය යමෙක් ඇස මම කියන්නේත් නැත්තම් එයාට මම කියන සිතුවිල්ලකුත් නැත්තම් මගේ කියන සිතුවිල්ලකුත් නැත්තම් මට අයිති කියන සිතුවිල්ලකුත් නැත්තම් මගේ ආත්මය කියන සිතුවිල්ලකුත් නැත්තම් ඇස පිළිබඳව යමෙකුට කන පිළිබඳව යමෙකුට මම කියන සිතුවිල්ලක් නැත්තම් මගේ කියන සිතුවිල්ලක් නැත්තම් මට අයිති කියන සිතුවිල්ලක් නැත්තම් මගේ ආත්මය කියන සිතුවිල්ලක් නැත්තම් නාසය මම කියන සිතුවිල්ලත් නැත්තම් යාට. මගේ කියන සිතුවිල්ලත් නැත්තම් මට අයිති කියන සිතුවිල්ලත් නැත්තම් මගේ ආත්මය කියන සිතුවිල්ලත් නැත්තම්. දිව යමෙක්. මම කියලා සිතුවිල්ලක් නැත්තම් මගේ කියලා සිතුවිල්ලකුත් නැත්තම් මට අයිති කියලා සිතුවිල්ලකුත් නැත්තම් මගේ ආත්මය කියලා සිතුවිල්ලකුත් නැත්තම් ශරීරය යමෙකුට මම කියලා සිතුවිල්ලකුත් නැත්තම් මගේ කියලා සිතුවිල්ලකුත් නැත්තම් මට අයිති කියන සිතුවිල්ලකුත් නැත්තම් මගේ ආත්මය කියලා සිතුවිල්ලකුත් නැත්තම් මනස යමෙකුට මම කියන සිතුවිල්ලක් නැත්තම් මගේ කියන සිතුවිල්ලක් නැත්තම් මට අයිති කියන සිතුවිල්ලක් නැත්තම් මගේ ආත්මය කියන සිතුවිල්ලක් නැත්තම් මාය උඹට මේ ධර්මතාවයන්ගේ මොකක්ද අයිති මාය එහෙනම් මට එකක්වත් අයිති නැහැ කිව්වා මාය කියන ඔය කියපු සියලු කරුණු යම්කිසි කෙනෙක් මම කියලා කියනවා නම් මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මට අයිති කියලා හිතනවා නම් මගේ ආත්මය කියලා හිතන තාක්කල් ශ්‍රමණය එයාලා මගේ කිව්වා. එයාලා මගේ කාගේද? මාර්යාගේ. දැන් අපි ඉන්නේ එතකොට මාර්යා ගාවද බුදුරජාණන් වහන්සේ ගාවද? මන් දන්නේ. අහ දැන් ඉන්නේ තාම ඉන්නේ මාර්යා ගාවද? ඒකෙන් ඉඳන් නේද මේ මේ භවෙත් එනවා නේ. දැන් කොයි වෙලේ හරි එනවා. හැබැයි එන වෙලාව නම් දන්නේ නැහැ. හැබැයි එන බව දන්නවා. අනේ. යන්න ඕනේ යන්න ලෑස්තිලා ඉන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු මග ආනුව යනවාද? එහෙනම් නොමග ගිහිල්ලා මාර්යාගේ පාර යනවාද? <laughs> මොකද්ද හොඳේ? තථාගතයන් වහන්සේ දේශනා කරපු මම. එහෙනම් මම කියන දිට්ඨිය අයින් වෙන්න ඕනේ. ඒතර වාඩි වෙන්නේ මම නෙමෙයි. එහෙනම් හොඳට බලන්න ඉතින් මම නැහැනේ. රූපය මම නෙමෙයි. වේදනාව මම නෙමෙයි. සංඥාව මම නෙමෙයි. සංස්කාර මම නෙමෙයි. විඥානය මම නෙමෙයි. හැබැයි ওই පහෙන් තොර කෙනෙකුත් නැහැ. ওই පහෙන් තොර මම කියලා කතා කරන්නත් බෑ. හැබැයි ওই පහමත් මම නෙමෙයි. ද පහට බෙදන්න කොතනද මම කියන්නේ? ඒකයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමූහයක් එකට එකතු කරලා ගන්න තැන විදර්ශනා ඥාන නැහැ. අර සෑම කොටසක්ම එකින් එකට වෙන් කරලා ගන්නකොට ඒ විදර්ශනා ඥාන උදේවැය තුල. දැන් මොකද්ද සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ? ඉපද බින්දෙනවද? ඒ තුල අනිත්‍ය ප්‍රකට වෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා අපි ඥාන දර්ශන විසුද්ධිය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන සතර මාර්ග සතර ඵල ඒ මාර්ගඵල අවබෝධ කරන තාක්කල් ඒ උපදවා ගන්න තාක්කල් අපිට මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් හා අනාත්ම වශයෙන්. තේරෙන්නේ? දැන් මෙතනින් එහාට බයක් වෙන්න ඕනේ නැහැ. බය වෙන්න තිබුණේ අපි පහු කරන් ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් එහාට බයක් වෙන්න ඕනේ නැහැ කියන්නේ මෙතනින් එහාට තියෙන්නේ කරුණු තුනක් මෙනෙහි කරන්න. ඒ ලෝකයේ විශ්සේ ක්‍රියාත්මක වෙන ඊ타ත්ම නිවැරදිම වූ කරුණු තුනයි. මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, හරි දැන් අපි එකක් අරගෙන බලනවා. අර බුදුරජාන් වහන්සේ කියවනේ මේ ඇතිකල්ලි මේ ඇත කියලා. ඉතින් අපි දැන් බලනවා. මේ ඇතිකල්ලි ඇතනම් මොකද්ද තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. දැන් අපි කියවනේ දැන් මනස ගැන කතා කරන විඥානය. දැන් විඥානය ක්‍රියාත්මක වෙලානේ දැන් තියෙනවනේ විඥානය ක්‍රියාත්මක. ඒතර විඥානය විතරක් නෙමෙයිනේ දැන් ක්‍රියාත්මක වෙනා නාම රූප දෙකක්. ඒ කියන්නේ වේදනා සංඥා සංස්කාරත් දැන් ක්‍රියාත්මකයිනේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවකුත් තියෙනවනේ මේ ශරීරේ නෑ කියන්න බෑනේ කාටවත්. නාම රූප දෙකකුත් තියෙනවනේ. ආයතන හයක් නැද්ද? මේ ආයතන හැට බාහිරින් ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවනේ රූප ඇහැට කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස ශරීරයට පහස මනසට අරමුණු ස්පර්ශ වෙන්නේ නැද්ද ආ ස්පර්ශ හය නිසා විඳීම් හයක් නැද්ද ඇහැ මූලික කරන් විඳිනවා කන මූලික කරන් විඳිනවා නාසය මූලික කරන් විඳිනවා දිව මූලික කරගෙන විඳිනවා ශරීරය මූලික කරගෙන විඳිනවා සිත මූලික කරගෙන විඳිනවා දැන් ඔය කියපු කරුණු ටික තියෙනවනේ විඳීම තුල ඇලෙනවද ඇලෙනවා. සිත ඇලෙනවානේ. විඳින්න විඳින්න විඳින්න සිත ඇලෙන්නේ නැද්ද? ඒ තණ්හා. ඒ විඳීම තුළ ඒ ඇලීම තුළ නැවත නැවත ඒ හොයන්නේ නැද්ද? ඒ උපාදානය. නැවත නැවත හොයන්නේ උපාදානය. ඒතර තණ්හා පච්ච උපාදාන. උපාදාන පච්ච භව. උපාදානය කරන කරගෙන ඉන්න ඕනම කෙනෙක් නැවත කර්ම කරනවා. ඒතර කර්ම භව නිසා උප්පති භව. භවපච්ච ජාති. අන්න පහල කරනවා. ජාතිපච්චය දැන් මොනවද ඉතින් හම්බුනේ? දැන් මොනවද හම්බුනේ? ජරා දැන් ඒකක් දකින්න තියෙනවනේ. දැන් ඒතකොට දුකනේ ඔය දකින්නේ. දෝකනේ අවබෝධ කරන්න කියන්නේ. දෝකනේ අවබෝධ කරන්න කියන්නේ දුකනේ අවබෝධ. දැන් දුකක් නැද්ද? ජරා මරණ සැපයි. කවුද එහෙම කියන්නේ? ශෝකය සැපයි කියලා පිළිගන්නවද ලෝකේ මේ මොලේ තියෙන මිනිස්සු? කනගාටු හැඬීම් කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන්ව එක්වීම, කැමැති දේ නොලැබීම, අකමැති දේවල් සැපයි කියලා පිළිගන්නවද ලෝකේ කවුරුවත්? මොනවද ඒවා? දුක්. එහෙනම් ව්‍යාධිය විතරක් ගත්තොත් මොනතරම් දුක්ද? ලෙඩ, හෙම්බිරිස්සාවක් හැදුණා මොනතරම් දුකයි? නැද්ද? ඔව් දැන් මේ දවස්වල හෙම්බිරිස්සාවක් හැදුණා හරිම බය වෙනවා. ඉස්සර නම් ගැටලුව නැහැ කොත්තමල්ලි ටිකක් බිලා හරිපන් දැන් PCR එකක් කරන්න වෙනවා හෙම්බිරිස්සාව හැදුණා. බලන්නකෝ ඉතින්. එහෙනම් මේ දුක් නෙමෙයිද? හරි. දැන් එහෙනම් පැවැත්ම එතකොට දුකේ පැවැත්මක් නෙමෙයිද තියෙන්නේ? දැන් ওই විඳින්න ගිහිල්ලා නෙමෙයිද ඔක හදාගත්තේ? විඳින්න ගින්නේ ඇයි? විඳින තැන ඇලුනේ. වේදනා පච්චය තණ්හා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොවිඳින තැන ඇලෙන්නේ. නොවිඳින තැන ඇලෙන්නේ. එහෙනම් නොවිඳින තැනයි Nirodha නිවන. ඇයි ඇලෙන්නේ නැණි සිත. එතනින් එහාට ප්‍රවෘත්තිය ගෙනියන්න බෑ. පැවැත්ම ගෙනියන්න බෑ. පැවැත්ම අවසන් වෙනවා. පැවැත්ම ගෙනියන්නේ විඳින තැන. එතකොට විඳින්නේ කොහෙන්ද මේ? මනසෙන්. කොච්චර ආශයක් තියෙනවද? එක චිතක්ෂණයයි. නැද්ද? ඉතින් මේට ඩිබණ කියන්නේ කාලේ වෙලා ඉවරයි. පැහැදිලිද කියන එක? එහෙනම් දැන් මාර්යාට අහු වෙලා යනවද? එහෙම නැත්නම් මාර්යාගෙන් බේරලා යනවද? අහ මාර්යාගෙන් බේරෙන්න ඕනේ නේ. ඔය නැත්නම් ඉතින් මේ කමන්නේ ඉතින් මේ භාවයේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ගිය භාවයේ ඔක ටික කරගන්න බැරි වුණානේ. දැන් මේ භාවයේ කරගෙන කමන්නේ ඉතින් මාර්යාට කිව්වනේ එතෙන්ද බුදුරජාණන් වහන්සේ කිව්වා. මාර්යා මම ඔය සියල්ල මම අතහැරලා තියෙන්නේ. උඹට මම ගිය පාරවත් හොයන්න බෑ කිව්වා. මේ <laughs> මාර්යා ඊට පස්සේ අතුරුදහන් වුණා. ඇයි? බුදුරජාණන් වහන්සේගේ පාරවත් හොයන්න බෑ. රහතන් වහන්සේගේ පාරවත් හොයන්න බෑනේ මාරයට. ඇයි? ක්‍රියාව නැහැ. රූපේ ක්‍රියාව නැහැ, වේදනාවේ ක්‍රියාව නැහැ, සංඥාවේ ක්‍රියාව නැහැ, සංස්කාරයන්ගේ ක්‍රියාව නැහැ, විඥානයේ ක්‍රියාව නැහැ. ඉතින් මාරය කොහෙද හොයන්නේ? ඔය ක්‍රියාව සම්තනක සිදු වෙනවා නම් මාරය හොයාගන්නවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් සසරෙන් නිවෙන්නට පුළුවන් උත්සාහ කරන්නේ. වෑයම් කරන්න. හැබැයි නිවැරදිව නොමග යන්නේ නැතුව නිවැරදි මග යන්න. එතකොට පුළුවන්.